අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසට අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු සත්‍යසිරි මහත්තයාට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය අවසරයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පළමුව ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙරෙමි. පසුව නාසිකාග්‍රය සිත යොමාගෙන ආස්වාසේ ප්‍රස්වාසයේ දෙස බැලුවෙමි. සිසිල් වාතය ඇතුළෙන ආකාරයත් පිටවන වාතයේ උණුසුම් බවත් නිරීක්ෂණය කරමින් ටික වේලාවක් සිටින විට ආස්වාසය ප්‍රස්වාසය සියුම් වන බව දැනිනි. තව තවත් සියුම් වී ගොස් නොදෙනී ගිය විට එම தત્ත්වය බලාගෙන සිටියෙමි. වරින් වර බාහිර ශබ්ද පැමිණියද එය බාධාවක් නොවිය. එපමණයි. ඔය ලියලා කියලා උත්හාරන් තියෙන විදිය හොඳයි. ඇත්තටම කාට හරි මේ කමටහන් උපදේශ නැත්නම් මේ පත්‍රිකාව බලලා හරියට ලියනවා නම් අහන්න ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අහන්න ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්නේ මූලික උපදේශ වලට අහුම්කන් දීලා නැහැ. ලියන හැටි දන්නේ නැත්නම් ඉතින් පටන් ගන්නෙත් ප්‍රශ්නේ ඉවර වෙන්නේ ප්‍රශ්නේ. දැන් කොයි වෙලාවක තමන්ට වැටහෙන දේ ඉදිරිපත් කිරීම නැත්තම් පේන දේ පේන හැටි ලියන්න ගත්තාම මොකක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙත් තාත්තා කරන්න ඕනේ. එතකොට තමයි හරියට මේ දකින්න දේ බලන දේ පේනවද පේන දේ ලියන්න පුළුවන්ද කියලා දන්නේ ඒක උගාවක් වටන දෙයක්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරලා නැහැ කියලා අපි කරදරයක් කරගන්න අරකයි ස්තුති කරලා ඊගා ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ සවස දේශනා කළ දේශනාව චතුරාර්ය සත්‍ය පිළිබඳවය. අපි භාවනාවේදී නිවරදව භාවනාව සිදු නොවූ විට අපට දුක දැනේ. දුකට හේතු වූයේ නිවරදව භාවනාව සිදු නොවීමයි. ඔබ වහන්සේ දේශනා කළ ධර්මය අනුව අපි භාවනාවට දක්වන දැඩි ඇල්මෙන් හා ආශාව නිසා අපට දුකක් දැනේ. අපි භාවනාව මෙලෙස අල්ලා ගැනීමෙන් ආශාවක් උපදී. අපි භාවනාවට ඇලෙන එක තෘෂ්ණාවක්ද? භාන්තර දීර්ඝාස ලැබේවා. ඒකට කියනවා ධම්මුද්දච්චය කියලා. ඒ කියන්නේ කාමයේ අතහැරලා අපි කය හෝ රූප ධර්මයක් අල්ලගෙන භාවනා කරනකොට අර කාමයේ තියෙන ගිජුකමම මේ කය දිහා බලන ඉන්න බෑ. ඒකට බාධා කරන හැම දෙයකටම වෛර කරනවා. ඒකල කය හිත තියාගන්න බෑ කියලා පශ්චාත්තාප. ඒකට කියනවා ගේහසිත දෝමනස්සේ වෙනුවට තියෙන ඒක තමයි ගේහසිත දෝමනස්සේ කියලා කියන්නේ මේ කාමයට තියෙන දේවල් පිළිබඳ හිත් කරදර ගැන. දැන් නෙකම්ම සිත දෝමනස්සේ දැන් විල භාවනා කළ මේ කයේ හිත තියන්න බෑ කියන එක මත දුක් වෙනවා. ඊට පස්සේ ඔහොමම කළා කයේ හිත තියාගත්තට පස්සේ තීරුණොත් ආනාපානෙ වගේ බිම්මි මැකිනේ වගේ දෙයක් ඒක ඊට වැඩිය හොඳයි. නමුත් ඒකෙ හිත තියන්න බැරිවෙච්චාම ඊට වැඩි දුකක් එනවා. මේ එන්නේ එන්නේ කාම සුඛය, කාම දුක්ඛය කියන දෙනවා. කාම පරිලාහ, කාම මේ දරත. ඊට පස්සේ ඒනට කය අල්ලගත්තාම කාය දරත, කාය පරිලාහ වෙනවා. ඊට පස්සේ රූපාරම්මණය අලගත්තාම ඒ රූපාරම්මණ නිසා දරත පරිලහ වෙනත් වෙනවා. ඉතින් මේ එකට එකට මාරු කර කර මාරු කර කර තමයි බුදුජානන්සේ කියන්නේ එක සැරේ මේක කපා හරින්න බෑ. මේ ਸਰුවචන් වහන්සේගේ නොකිය කියවෙන බණ තමයි කාම පරිලාහ කාම දර්ශය තමයි අන්තිම දර්ශය. ඒ වුණාට මේ කයට හිත ගන්න ඇරලා ඒකට හිත නොගත්තට අපිට දරත පරිලාහ ඇති වෙනවා. ඒක අරතරම්ම දරුණු අපරාධ කරක් නෙමෙයි අපාගාමි නෙවෙයි. ඊටත් වැඩිය ආනාපානට හිතියෝ දාන්න තියලා ඒකට හිතා ගන්න බැරි වෙනකොටත් හිතියෝ දා ගන්න බැරි වෙනකොටත් පටිලාහ දරත ඇති වෙනවා. එතකොටත් යෝගාචරයත් ඇවෙනවා. ඒක අර කය දරතේ තරම්වත් නැහැ. එන්නේ එන්නේ එන්නේ පුංචි පුංචි දරතේකින් පුංචි පුංචි පරිලාහයකින් අර ගොරෝසු ගොරෝසු ඉව අයින් කර රයින් කර කර යන්නේ මේ යෝගාවචරය එන්නේ එන්නේ කල්ලන බදාගෙන කතන්දර හදනවා අඬා වැටෙනවා ඔළුව ඔළුව අත ගහගෙන අඬනවා ඒක ඉතින් කාගවත් දෝෂයක් නෙවෙයි ඒක ස්වභාවයි ඒක නිසා මේ වගේ හැව හතරක් පහක් අරින්න ඕනේ පිරිසුදුක් වෙන්න. ඒ නිසා ඒ එන පරිලාහයේ දරතේ නිසා කයේ හිතේ උද්දච්චය පහළ වෙනවා. අවිසිල්ල පහළ වෙනවා ධම්මුද්දච්චය කියලා. මොකද දැන් මේ පහළ වෙන්නේ කාමයට නෙවෙයි ධර්මයෙන් හටගන්න උද්දච්චයක්. ඒ උද්දච්චය හොඳට හෙලි කරන්න ඕනේ. මේ කාම දරත කාම පරිලාහ නෙවෙයි කාය දරත කාය පරිලාහ නෙවෙයි රූපදරත රූප පරිලහ බාටපත් වෙලා තියෙන ඉතින් ඕකට ඔච්චර රටන්න දෙයක් නැහැ. ඒක කිව්වයි කියලා, දැක්කයි කියලා, හෙලි කරයි කියලා රාජාපරාධකාරයක් නෙවෙයි. ඒකවත් දන්නේ කාමයේ අතහැරපින්දා. කය අතහැරපු නිසා. නමුත් යෝගාවචරය තාම දන්නේ නැහැ මේ කොහෙද යන්නේ කියලා අර දර්ශ වෙනකොට මේ දර්ශ මේ දර්ශ වෙනකොට තව දර්ශයක්. ඉතින් යෝගාවචරයට ඌව පිළිබඳව ප්‍රමාණ කරණයක් නැත්නම් කොච්චර භාවනා කරත් එයා දන්නේ නැහැ මම කොච්චරක් ඈතට ගියාද කියලා. දැනගත්තේ නැතුව නම් ප්‍රශ්නයක් නෑ නේද? සර්වඥාන්තයේ ලෝභ නැතුව අපිට ක්‍රමයේ කියලා තියලා තියෙනවා. ඒ නිසා හුඟක් ලොකු ප්‍රඥාවන්තයෙකුට, හුඟක් ලොකු වීර්යවන්තයෙකුට, හුඟක් ලොකු සතතාභ්‍යාසයේ තියෙන කෙනෙකුට විතරයි මේක තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ නැත්නම් මේ කොයි යන්නේ රයිගම්පාරේ කවුරු දකින්නද නැන්ද දකින්නයි කවදද එන්නේ ඉඳ දෙන්නේ කියලා දෙක වහන කරව ගුරුවරයා දන්නෙත් නැහැ මොකද වෙන්නේ කියලා ගෝලයා දන්නෙත් නැහැ මොකද වෙන්නේ කියලා නිකන් gedare ඉන්න මිනිසුන් තේනවා මේ මිනිස්සු කොහෙදෝ කියලා භාවනා කරලා අපිටත් ඇති නැති දුකක් දැන් විසිරයි කියලා. කාලබිල ඉන්න මිනිස්සු hina වෙනවා ඒක. මියක් කොන්න මේ කාමුතු පිස්සුවක් නේ දැන් හැදලා තියෙන්නේ මේ. ඉඳගෙන ඉන්න බෑ කියලා අඬනවා. gedare ඉඳද්දි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේ gedare ඉන්න ප්‍රශ්න මේකින් යටපත් කරන මේ ප්‍රශ්නේ තව එකකින් යටපත් කරන තව එකකින් යටපත් කරන එන්නේ එන්නේ එන්නේ ප්‍රශ්නෙම තමයි ඒකේ විපරිණාමය සිද්ධ වෙනවා. හැවහැරීමක් සිද්ධ වෙනවා. පරිණාමයක් සිද්ධ නැති ඒක ලස්සන පුත්‍රයන්සේ දේශනා කළා තියෙනවා. ඒ ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙන්න මෙහෙම වැඩක් වෙලා තියෙන්නේ කියලා. මොන දේ වුණත් ඉදිරිපත් වෙන දේ දැඩිව බදා ගැනීම නිසා යෝගාවචරයක් ලැබෙන්නේ. ඒ දේ හම්බුණත් එකයි නැතත් එකයි මම දිගට භාවනා කර කර කරනවා. සතියෙන් ශ්‍රද්ධාවෙන් අඛණ්ඩ වීර්යයෙන් භාවනා කරගෙන ගියාට පස්සේ දවසක තේරෙනවා මේ පුත්‍රයන්න්ස අපි කියන්නේ අපිටවත් තේරුම් ගන්න බැරි ගමනක්. ඒ නිසා මේ භාවනාව නිසාම දරතයක් වෙනවා. ඒක ඇත්තටම පිනක්. ඒක භාවනා නිසා එන එකක්. ඉතින් යෝගාචරය ඒකට මේ කාම දරත කාම පරිලාවට වගේ තැවෙන්න ඕද නැහැ. නඟුත් තැවෙනවා. ඒකට කියන නිසා ධම්මුද්දච්චය කියලා නිසා භාවනා ක්‍රම හතරක් ਸਰවචන්සේ දේශනා කරලා තිනවා. සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංගම සමතය යුගනද්දේසා ධම්මුද්දච්ච විග්‍රහිත මානසිකය සමතෙන් පටන් ගන්න විපස්සනාට යන්න පුළුවන්. විපස්සනා පටන් සමතට යන්න පුළුවන්. සමත විපස්සනා දෙක සමතමව කරන්න පුළුවන්. ඊට අමතරව එකක් තියෙනවා ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා මේ ගිහිගේ අතෑරපු අයට වෙනම දුක් જાතියක් තියෙනවා. වෙනමම දැවිලි තැවිලි වගේක් තියෙනවා. ඒක ඉක්මනවා කියන එක ඒක ඥාණයෙන්ම කරන්න දරතයක් එනවාමයි තිබුණ එක තරම් දරුණු නැහැ. ඒ නිසා මේ දෙවෙනියට පැමිණෙන එනතන නික්කම්මසිත දෝමනස්සේ නම්බුකාරයි. ඒක හොඳයි. ඒකත් හැබැයි දරතයක්. අර තිබුණු විශාල දරතේ විනෝට ආපු දැවිලි තැවිලි තමයි. ඒක හොඳයි. මේක තමයි අපිට කමඨාන් සුද්ධ කරනකොට මොන්නම ක්‍රමෙන් කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද යෝගාචරයට 100%ක්ව සනීපෙන්න ඕනේ කියලා. සාපේක්ෂ සනීපතාවයක්, සාපේක්ෂ සැපයක්, සාපේක්ෂ කරදරෙන් අයින් වීමක් කැමැති නැගිටිය පිටින් ඉල්ලනවා. ඉඳ ගත්ත ගමන්ම කෙලින්ම රහත් වෙන්න ඉල්ලනවා. උඟත් තැන් වල දෙනවා ඒක. ගිගම් රහත් වෙනවා. ඉතින් කට්ටිය හරිය කැමති ඒක තැනකට යන්න. මෙතන නෑ මෙතන ලුණු ගෙඩිය පොත් ගන්න වගේ තිබුණට වැඩි සිවුම් පොත්තක් මතුවෙනවා. ඊට පස්සේ ඒක ඇරියට පස්සේ ඊට වැඩි සිවුම් පොත්තක් මතුවෙනවා. ඒක අනකොට තව සිවුම් පොත්තක් මතුවෙනවා. ලුණු ගෙඩියක පොතු වර්ණ වැඩි තමයි ඔය ධම්මුද්දච්චය කියන්නේ ඒක තමයි ලිපිය උත්සාහ කරලා තියෙන්නේ. ධර්මයෙන් සිවුම් ධර්මයෙන් ධර්මේ පාරණය කරනවා. ඊට වැඩි සිවුන් තරකේ මේක ප්‍රහාණය කරනවා කියන එකට කියන්නේ දරුවචාන්සේ ඉදන් නිස්සයි දම්පජාත. මේ නිසා මේක අතහැරපන්. මේ නිසා මේක අතහැරපන් ක්‍රමය. ඉතින් මේක තේරෙන්න තේරුගෙන යන කෙනාට මුගක් වෙලාට විපස්සනා වේ පටන් ගන්න සමථයට යන කෙනාගේ ක්‍රමය මම මේ විස්තර කරා. සමථයෙන් පටන් ගන්න විපස්සනාට යන කෙනාගේ මේ වගේ පැහැදිලිකමක් නොතිබෙන්න ඉඩ තියෙනවා. නමුත් පිළිස්සරණෝනේ ගොඩාක් වෙලාට කියන්නේ සමත විපස්සනා පූර්වම සමතේට තමයි උපදෙස් දෙන්නේ. ඒකයි මගේ වචන ගොඩක් වෙලාවට මේ පැත්තට බර. අනික්‍රමත් ඇති. ඒක ඉතින් මගෙන් අහුවට වැඩ නැහැ. මම ඒක එච්චර දන්නේ නැහැ. මම දන්න එක තමයි මම ඔය කියන්නේ. දර්වාන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින භාවනා අධ්‍යක්ෂින් පරියංකේදී කය දෙස සතියෙන් යුක්තව බලා සිටීමේදී සිරුරේ පවතින උණුසුම් බවත් බාහිර පරිසරය හා ගැටීමේදී සම සිසිල්වන ආකාරයක් දැනිනි. සිරුර පොළවේ ස්පර්ශ වන එම ස්ථානවල සිරුරේ තද බවක් දැකගත හැකි විය. එසේ හඳුනා ගන්න අවස්ථාවවලදී මේ උණුසුම් බව හා තද බව වශයෙන් මෙනෙහි කෙලෙමි. මෙම අවස්ථාවල වේදනා දැනුණද එය නොසලකා කය දෙස බලා සිටීමට හැකි විය. මේ ආයුරින් විනාඩි 30ක් පමණ එක දිගටම භාවනා කළ හැකි විය. එදිනදා වැඩ සිදු කරන අවස්ථා තුලදීද කය බාහිර අරමුණු වලට ප්‍රතිචාර දක්වන අයුරුද එනම් වතුරහා ගැටෙන විට සිසිල් වීම සම කිලිපලා යෑම ආදියද වටහා ගැනීමට හැකිය. එම කටයුතු කිරීමේදීද නිරන්තරවම කය චලනය හා කය පිහිටන ඉරියව්ව දෙසම බලා සිටීමි. වහන්සේ දීර්ඝායුෂ වේවා. ඒ වගේ අර ඇතුළට හිත ගියා නම් ඒක දිගටම පෙන්වන්න පටන් අර ගන්නවා. මෙතන නිතරම තියෙන සාපේක්ෂව කය රස්නියයි නම් පරිසරයේ සීතලයි. කය තදයි නම් පොළොව මෙලකයි. පොළොව තදයි නම් කය මෙලකයි. ඉතින් අපිට මේක එක පළුවයි පේන්නේ. එක පළුවයි අපි දන්නේ. ඒ නිසා අපිට ලැබෙන දැනුම ඕනේ නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ රත් ශාස්ත්‍රීය දැනුමයි කියලා කියන්නේ බාහිරේ සීතල බව අනුමාන ඥාන වලින් එහෙම නැත්නම් ණය විපස්සනාවෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට දැනුම සම්පූර්ණයි. එතකොට මේ තදගතිය මට දැනෙන්නේ මේ මගේ කයට වැඩි පොළොව තද නිසා ඒ නිසා මට තදගතිය වැටෙන්නේ පොළොව තද. සමහරවිට මම ඇඟ කය තදයි, පොළොව බුරුලයි. මෙන්න මේ විදිහට බැලුවොත් මේ තද බව, බුරුල් බව, සිසිල් බව, උණුසුම් බවේ ගැහණු පිළිම ගමක් නැහැ. ඒක කිසිසේත්ම කාටවත් අයිතිකම් නෙවෙයි. ඒක බලන්නේ නැතුව මේ මගේ කය පැත්තෙන් විතර බැලුවොත් ඒකේ ගෑනු පිළිමකම තියෙනවා. හොඳ නරක තියෙනවා. වේවා නොවේවා තියෙනවා. මංගල අමංගල තියෙනවා. දැනුම සම්පූර්ණ වෙච්ච ගමන් උණුසුමයි සිසිලයි දෙකම තියෙනවා. ඕකේ මේ බාල වුණත් මහලු වුණත් ඒක වෙනසක් නැහැ. උගත් වුණත් නුගත් වුණත් බුදුහාමුදුරණත් දේවදත්තට කියලා වෙනසක් නැහැ. ඒක උඩ ධාතු. දැන් මේකේ එකට පටන් ගන්න තියෙනවා. මේ උණුසුම කයේ ඉන්නකොට උලං උලං හමනකොට සිසිලස දැනෙනවා. ප්‍රශ්න විත්‍යාගෙන් වතුර අත ගන්නකොට සීතල දැනෙනවා. ඉඳගෙන ඉන්න කයට තද ගතිය දැනෙනවා. මේ කය කියන පැත්තක දාලා මේ උණුසුම් සීසීල් දෙක අතර ගනුදෙනුවක් තද බව මෙලෙක්කම අතව ගනුදෙනුවක් කියලා ඒ ස්වභාවය බැලුවනම් ගතිය බැලුවනම් භාවයේ බැලුවනම් කැම්බුරු බණක් කැම්බුරු ධර්ම කොට සත්‍යයේ නමුත් අපි පුළුවන් තරම් අර අන්වේ ඥාන නැති නිසා එහෙම නැත්නම් ණය විපස්සනා දන්නේ නිසා තර්කනේ දන්නේ නැති නිසා මේ කයට අහු වෙන කොටස විතරයි දකි. සාපේක්ෂතාවය ගැන හැඟීමක් තියෙන කෙනාට ඒකෙන්ම දැනගන්න පුළුවන්. ඉතුරු ටික අවබෝධ කරගන්න බැරි වුණාට ප්‍රත්‍යක්ෂ කරන්න බැරි වුණාට ණය ක්‍රමයට දැනගත්තාම එතන ලොකු ධාතු මනසිකාරයක් තියෙනවා. එතකොට මේ ධාතු එකක්වත් මට අයිති දේවල් නෙවෙයි. ඌව දන්නෙත් නෑ මේ ගෑණියෙක් ගෙන්ගීද වැඩ කරන්න පිරිමියෙක් ගෙන්ගීද කියලා. ඒක දන්නෙත් නෑ මේ සැප දෙන්න දාවේ දුක දෙන්නද කියලා. ඌව මේ මම වශයෙන් අල්ලගත්තට පස්සේ තමයි ඌක වේවා නොවේවා සැප දුක ඔක්කොම තියෙන්නේ. ඒකට ඕනි තරමක් වෙලා නැත්තම් වෙනදට වැඩි වෙලාවක් මේ ධාතුන්ගේ විලෝපන ධාතුන්ගේ මේ විකෘති දැක දැක ඉන්න පුළුවන්. අපි ලොකු සංසය කියනවා මෙච්චරම මේ ධාතුන් මේවා පෙන්නද්දී ඒක නොදකින්න කොච්චර කාමයක් හිතේ තියෙන්න ඕනද කියලා. ධාතුන් මේ තරම් උදේ ඉඳලා හැන්ද වෙනකන් භවනා කරත් නොකරත් ඒක පෙන්නනවා. නමුත් අපි ඒක අනිත් පැත්තට දකින්න කබර ගෝයා තල ගෝයා කරගන්න කොච්චර කෑදරකමක් තියෙන්න ඕනද කියලා. භවනා කරනකොටයි තේරෙන්නේ මෙච්චර ප්‍රසිද්ධ දේ දැක්කේ නැත්නම් මොකද? බලපු නැති නිසා ඒ බැලිල්ලට කියන විපස්සනාව උඩ බැලුම් බිම බැලුම් නෙමෙයි මේ කියන්නේ. විපස්සනාෙන් බැලුවොත් ඔක ඉච්චර ලොකු දෙයක් නැහැ. තේරුම් ගත්තට පස්සේ නම් ඇත්තටම දෙයක් නැහැ. නමුත් තේරුම් ගන්නකම් අපබ්‍රන්ත වගේ ග්‍රීක භාෂාව වගේ තියෙන. මං කිව්වෙත් එකයි ඊයේ වෙරේදා ටිකක් ග්‍රීක් තමයි. අද වෙනකොට දවස් තුන්වෙනි දවසනේ යන්තම් ටිකක් ඉන්ටර්ලා හිටලා තරින් පතරින් කතරින් කියවන්න පටන් ගන්නවා ටික ටික. ඉතින් මේ රත්නසිරි මහත්තයා වෙනුම් ආන්නේ ඊයේ පෙරේදායි තමයි. අද වෙනකොට රත්නසිරි මහත්තයා මූණට ගියව ලේ වුණලා. කියවනකොට සතුටින් කියවන්න පුළුවන් ගතියක් තියෙනවා. හිට වෙනකොට ඔක තවත් ටිකක් පණ ගහලා එනවා. අපි යමු ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට වාඩි වී කයට සිත පිහිටුවා ආනාපාන සතියට පිවිසෙමි. එවිට හිත සිතවිලි ඔස්සේ අරමුණු ගන්නා බව වැටහිණි. අරමුණු ගැනීමට ඉඩහැර හුස්ම වෙත ක්‍රමෙන් සිත පිහිටුවා ගතිමි. එවිට කොන්දේ වේදනාවක් හට ගන්නා බව දැවිනි. වේදනාවට සිත යොමු කර ඒ නිත්‍ය වේදනාවක් නොවන බව ක්‍රමෙන් වටහාගෙන හුස්ම රැල්ල ඇතුල් වීම හා පිටවීම ගැන මෙනෙහි කෙලෙමි. මෙසේ සිටින විට මගේ කය පළමු පිහිටි ලෙසටම තිබෙන බවද කිසි වෙනසක් ඇති බවක් නොදැනිනි. මෙසේ මට ඕනෑම වෙලාවක සිටිය හැකි සිටිනි. වේලාවක සිටිය හැකි සිතිනි. සිතට හා සැහැල්ලුවක් දැනිනි. හුස්ම රැල්ල ගොරෝසු සියුම් උණුසුම් හෝ සීතල බවක් නොහැටුනි. මේ ගැන මා කල යුතු කුමක්දයි පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ මොනවාක්වත් කරන්න ඕන නෑ මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්තම් දිගට කරන්න. නමුත් මේ රචනයේ තාමත් මේ මෙච්චර අපිට ධර්ම පේන තියෙදි මූල කර්මස්ථානය පිළිබඳ විස්තර ලියන්න උනන්දු වෙලා නැහැ. අනිත්‍යව ගැන සෑහෙන විස්තරයක් ලේනවා. ඒ කියන්නේ පැහැදිලිවම මූල කර්මස්ථානේ පැත්තෙන් බැලුවොත් මේ ආස්වාච කොහොමද ප්‍රසආච කොහොමද කියලා තා පොඩ්ඩක් ඒක තියුණු කරගත්තොත් තා පොඩ්ඩක් ඒකට ඕජාව දැම්මොත් ওই භාවනාව මොකුත් නැහැ රත් වෙච්ච බියකින් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන යනවා. නමුත් අර පෙනෙද්දිත් ඒ මූල කර්මස්ථාන විස්තර බලන්නේ නැතුව වේදනාව විස්තර හරි මේ බලන්න ගියාම වෙන්නේ මොකද්ද? මේ කන බල්ලන් ගැහුවා වගේ කොහේ ගහනවද මොනවද තේරෙන්නේ නැහැ. ඒ නිසා කන බලන් ගහන්න නැතුව ඇස් දෙක ඇරලා භාවනා යන්න ඕන නම් හැම වෙලාවෙම ලදලද මූල කර්මස්ථානේ මුදුපත්තන හැම වෙලාවෙම ඒක පිළිබඳ හොන්ත තියුණු නිරීක්ෂණයක් කරන්න සටහන් ආකාර. ඒකට වාර්තාවට වැටෙනවා නම් අහන්නෙත් නැහැ මම දැන් මොකද කරන්න ඕනේ. මේ තරම්ම ඒක Tamanට විශ්වාසයක් එනවා. ඉතින් අපි තවත් උනන්දු කරවමු. මේ ලියුම් කෙනත් අනිත් චිරු දෙනාමත් කමඨහන් වார்த்தාව දෙනකොටත් භාවනා කරනකොටත් මූල කර්මස්ථානට අදාළ අත්‍යන්ත විස්තර පෞද්ගලික විස්තර පච්චත්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ ගති දැක ගන්න අසුළු ගතිය එතකොට කවුරක්වත් තල්ලු කරන්න ඕනේ නැහැ. ඔක ඉබේම මේ තල්ලු වෙන පටන් අර ගන්නවා. ඒ නිසා ඒ සඳහා මේ වාර්තා ලියපු කෙනාටත් මූල කර්මස්ථානය පිළිබඳ විස්තරව සමීපව සමිස්තයක් වශයෙන් බලනද ඒ වார்த்தාවට ලියන්න හිත් පහළ වේවා කියලා කියනවා ඊගා ප්‍රශ්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ මම අද දිනේ පළමුව සක්මන් භාවනාවේ විනාඩි 10ක් පමණ ගත කෙලිමි. ඊතා වීරියෙන් හා දැඩි අධිෂ්ඨානයකින් යුතුව එසේ කිරීමට පෙළඹෙමි. මම දකුණ වම ලෙස පාද තබා යද්දී යටිපතුල් ලනුපැදුර මත තදින් ගැටෙන කොටස් හඳුනාගත් අතර පාදයේත් එසෙව්වා ගෙන ගියා තබුවා ලෙස මනසිකාර කෙලෙමි. ඉන්පසු පරියංකයට ගොස් වාඩි වී සිරුරේ සියලු කොටස් ලිහිල් වනසේ වාඩි වී ඒ දෙස ටික වේලාවක් බලා සිටියෙමි. ඒ සමගම අදිෂ්ඨානයෙන් යුතුව මූල කර්මස්ථානය වන ආස්වාසය ප්‍රස්වාසය දෙස ඊතා ඕනෑකමින් බැලුව විට හුස්ම රැල්ල නාස්පුවරයෙන් ඉහළට ඊතා රළුව ගමන් කළ බවත් වහාම පහළට වැඩි කාලයක් පැමිණි බවත් පෙනුනි. තවද ටික වේලාවකින් ආශ්වාසයට වඩා දිගින් වැඩි ප්‍රශ්වාස රැල්ල සෙමින් සෙමින් වැඩි කාලයක් කිදා බසින බව නිරීක්ෂණය කෙලිමි. එසේ වෙන්න වෙන්න හිසද පහතට නැමුනි. එසේ ටික වේලාවක් යද්දී හුස්ම රැල්ල ඉතා සියුම් ආකාරයෙන් කෙටි වෙමින් යනවා දුටු වෙමි. සියුම් බව වැඩි වෙත්ම හුස්ම රැල්ල තුනී වී ගියේය. හිරුරේ වේදනා කිසිවක් ඇති නොවිය. එහෙත් පපුවේ ශනික වේදනාවක් ඇති වී ඒ සමගම නැති වී ගියේය. මේ කීප වාරයක්ම සිදුවිය. දැන් මගේ මනස ඇත්තේ සාන්ත පරිසරයක් තුළය. ඒ දෙස වැඩි වේලාවක් බලමින් සිටියෙමි. සිරුරක් නැතියකු නැතියකු ලෙස කලවර ආකාශය දෙස බලා සිටිය හැකි සනසිල්ලක් දැනුනි. එයි රූප කිසිවක් නැත. ආලෝකයක්ද නැත. එම නිසා ඇලීමක් ගැටීමක්ද ඇති නොවිය. ගරු ස්වාමීන් වහන්ස මාගේ භාවනාවේ අඩුපාඩු තිබේ නම් එය සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. ඒකෙදි බලන්න ඕනේ අර අරමුණ වැටෙහිමින්, දකිමින්, නිමිති ගනිමින් යමක් ඇතුව පවතින සතියත් අන්ධකාරයේ සිරුරක් නැතුව අහස දිහා බලා ඉන්නා වගේ තියෙන මේ අරමුණක් නැති, රූපයක් නැති, නිමිත්තක් නැතිව පවතින සතියක් කියන මේ දෙකේ කොයි එකද වඩා හොඳ නැත්නම් ඒ දෙක පිළිබඳව හිතේ මිම්ම ඉත කොහොමද ඒ දෙක බලන්න කියන එක මතින් තමයි උපදෙස් දෙන්න පුළුවන් වෙන්නේ. මේ කොහොම හරි යෝගාවචරක හිත දියුණු වෙන බව පේනවා. නමුත් මේකත් හොඳට සුද්ධ කළ දෙන්න පුළුවන්. මේ දෙකෙන් වඩා හොඳ අරමුණක් සහිතව පවතින සතියේද අනිමිත්‍ය පවතින සතිය නිමිත්‍ය පවතින සතිය නැත්නම් අරමුණක් නැතුව අනිමිත්‍ය පවතින සතියද කියලා මෙන්න මේ මං අහන ප්‍රශ්න තේරෙනවා නම් මට පුළුවන් පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරන්න බෑ එළියප එක්කන ඉදිරියපත් වෙන්න. ඉදිරියපත් කරලා කට උත්තර බඳිනවා නම් අපිට පුළුවන් සාකච්ඡාට ගන්න ඉතින් බඳින්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත ආනාපාන භාවනාවේදී සිටන විට ආස්වාසය සහ ප්‍රස්වාසය අතර උණුසුම් වෙනසක් නොතේරුණි. ආශ්වාසය ප්‍රශ්වාසය පටන් ගැනීමේදී රළුවට දැවුනත් ටික වේලාවක් යන විට ඒ සිනිඳුවට දැවුණා. පසුව එය නොතේරෙන තරමටම සිනිඳු විය. නැවත ආශ්වාසය ප්‍රශ්වාසය තේරෙන විට ශරීරයේ වෙවිලීමක් මාහට තේරුණා. මෙම தත්ත්වය තේරුණේ පරියංකේ පැය භාගයක් පමණ ගිය පසුයි. ඉන්පසු විනාඩි 45ක් පමණ ආශ්වාස ප්‍රශ්වාසයේ සතිය පිහිටුවා ගැනීමට හැකි විය. නමුත් ඉන්පසු දනිත්වල වේදනාව ඇති වූ විට භාවනාව කර ගැනීමට අපහසු විය. ඔබ වහන්සේගේ ගෞරවනීය උපදෙස් කාරුණික බලාපොරොත්තු වෙමි. සක්මන වම දකුණ වශයෙන් පා තබා ගමන් කර විනාඩි 15ක් පමණ පා ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් පියවර තබා සතිය පිහිටුවා ගැනීමට හැකියාවක් ඇත. නමුත් බාහිරින් ඇසෙන ශබ්ද නිසා සතිය බිඳී යයි. නමුත් නැවත සක්මන්ට සතිය යොමු කිරීමට හැකියාව පවතී. සක්මන් භාවනාවේ පරියංක භාවනාවට වඩා සත්‍ය පීඨවා ගැනීමේ හැකියාව ඇත. සක්මන පැයක් පමණ යෙදෙන දීමට හැකියාව ඇත. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔය හරි සක්මනේදීත් අර පිට ගියේ හිත නැවත ගන්න ඕනේ, ගන්න පුළුවන් කියන එක නැවත නැවත වෙන්න වෙන්න විශ්වාසය වැඩි. නැවත නැවත වෙන්න වෙන්න අදිමොක්ෂය. එහෙම නැත්නම් නිසක බව වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා නොයා යුතුයි කියලා හිතන්න එපා අපිට ඒක අපිට වළක්වන්න බෑ ගියාට අපව ගන්න පුළුවන් නේ කියන විශ්වාසය යෝගාවචරය අරගත්තොත් පරියන්කේ විස්තර කරපු විදිහට දනිෂ වේදන හොඳටම වැඩි වෙලා නැගිටින් ඉස්සෙල්ලා තමයි බලන්න පුළුවන් මම වෙන්දට වැඩිය ටික වේලාවක් හෝ මේ වේදනාවෙම ඉන්න ගමන් අඩු ගන්න මම ඉඳගෙන ඉන්න බව පුළුවන් නම් ඒකේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන බව වාගේ ඩිංගක් හරි ඉස්සරහට ගියා නම් වේදනාවත් එක්ක නැත්නම් වේදනාවේ ඉන්නද්දිම උපුරු ගහද්දිම දරා ගන්න බැරුව තියෙද්දිත් මම ඉඳගෙන ඉන්නවා නැත්නම් ඉරියව්ව එහෙම නැත්නම් මේ මට ඒ ASCII ASCII අල්ලපනලේ මට ආශ්‍රත් ප්‍රසස් බලන්න පුළුවන් කියලා දන්නවනේ යෝගාචර කැමැති පරිදි භාවනා දියුණු කරතයි මේ දෙකේදී යෝගාචර දැනගන්න ඕනේ අසන්න නෙලා ගන්න. ඉතින් අසන්න නෙලා ගන්න තු මේ කරදරයක් නැතුව ලැබීවා කියලා හදුවට හම් වෙන්නේ නැහැ. මේ හොඳ මේ අභියෝගතා පරීක්ෂණයක් තියලා තියෙනවා. අභියෝගයක් ලැබිලා තියෙනවා. Taman තමයි තියෙන්නේ මේක කොච්චර දුරට කාගෙන ඉදිරියට යනවද කියලා. ඉතින් මේ දෙක මම මතක් කරන්නේ මම හිතනවා මම මෙහෙම කියනකොට මේ ඊපෙක්කනට තේරෙයි කියලා. මේක පුළුවන් තරම් පරියන්කෙන් පරියන්කට දවසින් දවස ටික ටික වැඩි කරන බලන්න මේකට තමයි අපි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. පින්න ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය චුට්ටක් මදි වාගේ හිතෙනවා නමුත් කමක් නෑ කියන්නම්. එදිනදා ජීවිතයේදී සතිය පිහිටීමේදී අනු කුඩා ඉරියව් මෙනෙහි නොකර සතර ඉරියව් පමණක් මෙනෙහි කළත් ඇතිද? විтин විට කයේ පිළිකුල එහෙම මෙනෙහි කරාට කමක් නැද්ද? තවත් තියෙනවා තෙරුවන් සරණයි. සක්මණේදී බොහෝ උතුමන්ට ධර්මය අවබෝධ වූ බව අසා ඇත. මේ සිදුවන ආකාරය පහදා දෙන සේක්වා. මට එකක් හරි එදිනදා සතිය පිහිටවන්නේ කොහොමද මොකද උනේ? Taman සක්මන් භාවනා කරන්න කියලා කිව්වොත් ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඒ කිසියම් දෙයක් නැතුව අල්ලපු gedර වෙලා තියෙන්නේ මොකද්ද? ඊගාට වෙන්නේ මොකද්ද? අරක කොහොමද මේක කොහොමද කියලා අහන කතා තමයි අපි මේ විචිකරන ප්‍රශ්න වලට වැටෙන්නේ. Tamanගේ අත්දැකීම පොඩ්ඩක්වත් දෙන්න කැමති නෑ. මගෙන් පුළුවන් තරම් ගන්න හදනවා. මා තෙට්ටියක් හෙට්ටියක් වගේ එකෙක් මන් දෙන්නෙත් නෑ. මට පොඩ්ඩක්වත් දෙන්න නැත්තම්. ආණ්ඩියක් දෙනයි ගඳෑලි වගේ අනුන්ගේ හාල් මිටින් බත් කැඳව කන්න යනවනම් මගේ යාළුවෙට දාන්නෙත් නෑ. ඒ නිසා කරුණා කරලා මේක වැඩමුළු සංවිධායකයා තීරුම් ගන්න ඕනේ. මේ ප්‍රශ්න වල Tamange භාවනාමය වගවීමක් නැත්තම් ඉදිරිපත් කරන්න එපා. ඒ තීරුමක් නැහැ. එතකොට ඒ ලියපෙකනාට වැඩිය වැඩමුළු සංවිධායකයාට ලකුණු කැපෙනවා. අද තුන්වෙනි දවසේ ගරුතර ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට වමහා දකුණ ලෙස පාදවල පතුල් පොළවේ ගැටෙන ස්ථානයන්හි හිත යොමු කෙලිමි. මෙසේ භාවනාවේ යෙදෙන විට වම් පාදයේ පතුලට හා දකුණු පාදයේ පතුලට වැලිවල සියුම් බවත්, රළු බවත් වෙන වෙනම දැනුනි. පැය භාගයක් පමණ මෙසේ භාවනා කරන විට කිලින් ඇවිදින්නට බැරිව ගොස් වැනි වැනි යාමට සිදු අතර වැටෙනට යාමට සිදුවිය. මේ කීප විටක්ම සිදුවිය. භාවනාව නතර කළ විට හොඳින් ඇවිදින්නට හැකිය. මෙසේ සිදුවන්නේ ඇයි? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක තමයි ඊයේ කියුවේ ශරීරයට තියෙන ආශාව නිසා වැටෙයි කියන බයට අපි සතිය බාර දීලා සත්‍ය කය කෙලින් තබා ගැනීමට උනන්දු වෙනවා. ඒ තමයි මේ කය පිළිබඳව තියෙන විනිබද්දේ තියෙනකන් එයාට රාගය පිළිබඳව හෝ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තේරුම් ගන්න බෑ. මේ ඇඟ වැනේ යටෙයි කියන බයට සතිය බහා තබන්න තරමට අපි මොකද්ද කියන්නේ? ධර්මේ පාච්චල් කළා තියෙනවා. මෙච්චර ලස්සන මේක පෙනෙද්දී කාය ආතාව නිසා. ඒක නිසා දෙවෙනියට සාරිපුත්‍ර සංසේ සඳහන් කරන මේ විනිබද්ද හිතේ බැඳීම තියෙන්නේ මේ කයට. ඒකට මැස්සෙක්වත් වහයි. කැස්සක්වත් එයි. එනතම මේක පෙරිලා වැටෙයි. নানা ප්‍රකාර බය නිසා අමාරුවේ මතුවලා තියෙන සතිය පැත්තක තියලා ආයේ කය කෙලින් කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඇත්තට මයින් කරන වෙනක් නෙවෙයි යාම කරගන්න ඕනේ ඒක ඇත්ත. ළඟ ඉන්න කෙනා ගෙලින් කරන්න දෙන්නේ නැහැ. නමුත් මේකට තමයි කියන්නේ කාය විනිබද්ද මේ අකුසලයේ කියලා. මේක පොඩ්ඩක් පාව දෙන්න වැටෙන්න අරින්න පොඩ්ඩක්. ඔය ප්‍රශ්නයක් නැහැ. මේ අපේ කටුකුරුන්දේ සාංශින්නකොට කියනවා පින්ඳ පාත යනකොට පාත්‍රය අරගෙන සක්මණේ යනකොට ඇදගෙන වැටලා එහෙම මැරුණොත් කොච්චර සතුටක්ද? සීලෙක පිළිහිලා තියෙන්නේ මේ ගමනක් කරනවා සක්මණේනකොට වැටලා මැරුණා ඉවරනේ. ඔය ඩයබටිස් ඇල්ල මරනකට වැඩිය, heart attack වල මරනකට වැඩිය, කොලෙස්ටරෝල් වලට මරනකට වැඩිය මේ කොච්චර නම්බුකාද? මේ රක්මනේ මරනවාම අපි ඔක් කුණු වෙන තියයි කියලා හිතන්නේ නැහැ. අපි කොහටද දාලා වල්ලා දානවා. අපි මොකුත් කරන්නේ නැහැ. බය වෙන්න එපා. මේක නෑ මේක පොඩ්ඩක් එමේ වැනෙන්න ගන්නකොට ඉතින් බඩ බොක්ක දානවා. මට නම් කොහොමඩක්වත් දන්නේ නැහැ මොකද මම නෙවෙයි වැනුනේ. මේ වැනිච්ච එකට වැටුණත් මට දැන්නේ ඒ නිසා මේ පොළොව තියෙනවා පුළුවන් නම් පරිේශණය කරන්න බැන්නම් gediy පිටින් කුට්ටම පිටින් ගෙදර අරගෙන යන්නේ එකයි තියෙන්නේ. සර්වන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙර දින දෙකකදී දෙන ලද උපදේශ පරිදි භාවනා කළා. පරියංක භාවනාවේදී මුලින්ම මම දැන් මෙතන යනුවෙන් කය වෙතට සිත යොමු කොට මද වේලාවකින් සතියෙන් බලා සිටින විට උදරයේ පිම්බීම හැකිලිම වැටුණා. පිම්බීම පිම්බීම වශයෙන්ුත් හැකිලිම හැකිලිම වශයෙන්ුත් මෙනෙහි කරගත හැකි වුණා. ඊයේ පරිදිම ඊයේ පරිදිම සමස්තයක් ලෙස පිම්බීම හැකිලිම සියුම්ම වැටෙනවා. ඒත් භාවනා පය අවසන් වීමට විනාඩි 20කට පමණ පෙර දෙපා රිදෙන්ට වුණා. මුලදී එය උස්සන නොවු නිසා පිම්බීම හැකිලිම මෙනෙහි කළා. ටික වේලාවකින් වේදනාව උස්සන්න වූ නිසා එය ප්‍රකටව දැනෙන හේයින් වේදනාව දෙස සතියෙන් බලා සිටියා. එවිට වේදනාව එකට එකම ආකාරයට නොපැවතිනි. සියුම් ලෙස උස් පහත් වන බව දැනුණා. එසේ වේදනාව දෙස සතියෙන් බලා සිටියේදී පිම්බීම හැකිලිම තරමක් වේගවත් හා රළු වන බව දැනුණා. කකුලේ වේදනාවට පසුබිමින් අනිකුත් ශබ්ද පිම්බීම හැකිලිමත් කයේ වෙනත් සියුම් විඳීම් ඇති බවක් දැනගන්නට හැකි වුණා. මට මේ සියලුම දේ දෙස සතියෙන් බලා සිටීමට හැකි වුණා. කකුලේ වේදනාව උස්සන්න වන අවස්ථාවලදී ඒ කෙරෙහි සියුම් අකමැත්තක්ද සිතේ ඇති වුණා. මෙසේ සතියෙන් බලා සිටීමට හැකි වූයේ විනාඩි 12ක් 13ක් පමණ විය හැකියි. වහන්සේට මේ ජීවිතයේම දුක් ගෙවන්නට හැකි වේවා. මේ ප්‍රශ්නයක් නගලා නැහැ මේ විස්තරයක් තියෙන්නේ රචනයේ හතර පොලක් කියන පිම්බි මැකිලිම හිත ගිය කියලා එක පොලකවත් පිම්බි මැකිලිම දැකපු දෙයි ලියන්නේ ඒකේ ලියන ලියන කනට තේරෙන්නේ නැහැ ඒක කියවන කනට තේරෙන්නේ නැහැ මන්ට ඇහෙන්නේ එච්චරයි ඒ රත්නසිරි මාත්‍ර අහුණක් දැන්නේ ප්‍රශ්නේ ලියලා නැති බව භාගෙට ලියලා තියෙන එක. බහවිලා ලියලම නැහැ. කියවන්න බලන්න ආයේ ප්‍රශ්න නැවත සැරයක් ඒ ඒ මං කියන දෘෂ්ටි කෝණය මම මේ රත්නසිරි මහත්තයා ගමට අනුසුද්ධ කරන්නේ ලියන එක නගනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පෙර දින දෙකකදී දෙන ලද උපදේශ පරිදි භාවනා කළා. පරියංක භාවනාවේදී මුලින්ම මම දැන් මෙතන යනුවෙන් කය වෙතට සිත යොමුකොට මද වේලාවක් සතියෙන් බලා සිටින විට උදරයේ පිම්බීම හැකිලිම වැටුණා. පිම්බීම පිම්බීම වශයෙන් උත් හැකිලීම හැකිලීම වශයෙන් උත් මෙනෙහි කරගත හැකි වුණා. ඊයේ පරිදිම මම එතෙන්දි කිව්වනම් මේ පිම්බීමට මෙහෙමයි වැටුනේ හැකිලීම වැටුනේ මෙහෙමයි කියලා ඒ ලකුණු ලැබෙන තැන. ඒක හිමීට මාරු වෙලා යන හැටි ඒ රත්නජිත් මහත්තයට අහුවෙන්නේ නැති හැටි කොච්චර සුන්දරද කියලා බලන්න. අහුවෙන්නේම නැහැ. ඒ ලියන කෙනාට අහුවෙන්නේත් නැහැ. ඒක කෙලේශයක් නෙමෙයි. මේ තමයි හිතේ වංචනික ධර්ම වැඩ ගන්න මට පිම්බි මැකිලි මතු වුණා පිම්බියකට මෙනෙහි කරා මට ඊයේ කතාවක් පටන් ගන්නවා ටක් කාලේ එතනදී ඉතින් මේක කවදද හැදෙන්නේ මේක හැදෙනකම් කවදාකවත් මේ භාවනාවේ තියුණු බව එහෙම නැත්නම් මේ එල්ලෙට කතා කරනක ඉන්නෙම නැහැ ඒ අර යොමු කරවන්න නිසා දවස් දෙක තුන කියන නිසා පිම්බි මැකිලි කියන මාතෘකාවට බහි හැබැයි මොනවද තියෙන්නේ කියලා කියන්නේ මේක තේරුම් ගත්ත දවසට කියනවා මම මෙතෙක් කල් කරපු වැඩ වැරදි ඕන අද භාවනා තීරණා කියලා. භාවනා නේ මෙතන ප්‍රශ්න තියෙන්නේ. Tamanට ආත්ම ශක්තිය එන්න, ධෛර්යය එන්න, ඇතිදී ඇති හැටි ලියන්න දන්නේ. එතෙන්ට යනකම් ගියල්ලා මල්ලෙන් ගහලා යනවා කියලා තියෙන්නේ. මම පෙන්නලා හප්පලා යනවා, ඉඟක් දාලා යනවා පෙන්නන්නේ. යෝගාචරයේ තරම මැට්ටා. කියවන විඤ්ඤා ඊට වැඩිය මැට්ටා. මම මම මේ වගේ දෙයක් හැරපරසු මිනිහේ. එච්චරයි මට කියන්නේ. අපි අයින් ගා ප්‍රශ්න. ඔය ටික ඉස්සරහට කිව්වත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම નિરાයාසයෙන් පැමිණෙන ආනාපානය නිරීක්ෂණය කර කරන්නෙක්මි. මම දැන් මෙතන යන කමඨහනට අනුව පරියංකයේ ඉඳමින් උඩුකය සම්පූර්ණ අවධානය යොමු කෙලිමි. සම්පූර්ණයෙන්ම අවධානය යොමුකොට නිරීක්ෂණයෙන් සිටින විට මම එකවරම ඇටෙහි ගියේ ආනාපානයයි. ආශ්වාසයේ නාස්පුඩු වලින් ඇතුළන හුස්ම රැල්ල මද සීතලටත් තදටත් තරමක වේගයෙන්ුත් දැනිනි. එය ආශ්වාසයයි මෙනෙහි කෙලිමි. නාස්පුඩු වලින් එය ආශ්වාසයයි මෙනෙහි කරමි. ඔව් ආශ්වාසයයි මෙනෙහි කෙලිමි. මම තනදිම නිකන් මේ පන්නල යන ගතියක් තියෙනවා නිකන්. නාස්පුඩු වලින් ඇතුළට යන හුස්ම රැල්ල බර ගතියක් ඇති බව දැනුන අතර ඒ විදිහටම මෙනෙහි කෙලිමි. ආශ්වාසය අවසන් වනවා සමග ප්‍රශ්වාසය ඇරඹිනි. මඳ උණුසුම් බවක් සැහැල්ලු බවක් දැනිනි. එය සැහැල්ලු විදිහටම තේරුම් ගතිමි. ආශ්වාසය අවසන් වී තප්පර කිහිපයකින් පසු නැවතත් ආශ්වාසය ඇරඹිනි. මේ ආකාරයටම ආශ්වාසය ආශ්වාසයේ හැටියටත් ප්‍රශ්වාසය ප්‍රශ්වාසයේ හැටියටත් මෙනෙහි කෙලෙමි. විනාඩි 20ක් 30ක් විතර ඉතා හොඳින් ඒ නිරීක්ෂණය කෙලෙමි. මෙසේ සිටින විට සම්පූර්ණයෙන්ම කය නොයෙක් තද රළු දැනීම් හා සියුම් දැනීම් දැනෙන්නට විය. විටක මුළු ඇඟම හිරිවැටෙන ආකාරයටත් එය ඇඟ පුරා යන විදිහට සිදුවිය. මේ මොනවා වුණත් ඒ සියල්ල දකිමින් ප්‍රධාන කර්මස්ථානයක්සේ සිත පිහිටවමින් පවතිනි. ප්‍රධාන අරමුණ සිත ඇසුරු කරන්න බවත් මානසිකාර්ය හොඳින් පැවතුණු බවත් සිතා නිවරදිව තිබෙන බවත් තේරුම් ගොස් තිබිනි. මෙම ආකාරයට විනාඩි 20ක් 30ක් විතර ආනාපානයේ සිටින විට උරහිස, වැලමිට, දනහිස ආදී තැන්වලින් බුබුලු වගේ දේවල් මතුවෙමින් පැවතිනි. ඒවා ඇඟ ඇතුලේ සිට එළියට එමින් තිබිනි. ඒවා මොනවා පැමිණියත් ප්‍රධාන අරමුණට කිසිදු හානියක් සිදු නොවිය. එය ඊටා හොඳ ක්‍රීඩාවක් විය. සියල්ල නිරීක්ෂණය කරමින් තිබිනි. මෙසේ සිටින විට මාගේ කන් අගුල් වැටුණා වගේ කන් වලට වතුර ගියා. වගේ හඬක් නිකුත් වෙන්නට විය. ඒ හඬ නොකඩවා තිබුණි. මේ දැනුණීමක් පමණි. මම එය මෙනෙහි කෙලෙමි. එවිට ඒ හඬ ඊතා වේගවත් විය. එය එළියට එන්නට උත්සාහ දරුවා. පවා හොයන්න බැ අකුරු මේ ගැන ස්වාමින් වහන්සේගෙන් අසා දැනගත යුතු බව වැටහිණි. ඒ හඬ කරදරයක්සේ පෙනේ. උපදේශක් බලාපොරොත්තුෙන් සිටිමි. සක්මන් භාවනාව. මම දැන් මෙතන යන කමඨහන්ට අනුව කයට සිහිය තබාගෙන වම දකුණ ආදී වශයෙන් සක්මන් කෙලිමි. වම ඉදිරියට තෙරපෙමින් බරකින් යුතුව ආයාසයෙන් කෙලිමි. සීතල ගතිය වැగిරෙන ගතිය තේරුම් යමින් එය වම යයි මෙනෙහි කෙලෙමි. දකුණ ඇදගෙන යන ස්වභාවයක් සහ සැහැල්ලු ගතිය දකිමින් එය දකුණේයි මෙනෙහි කෙලෙමි. සිහිය අකණ්ඩව පැවතිනි. විනාඩි 20ක් 30ක් පමණ සක්මන් කෙලෙමි. ආශ්වාසයේ මෙන් නොඑක් වේදනා දැනීම් ආවත් සියලු දේ මැද සක්මන සම්පූර්ණ සියලු දේ මැද සක්මන සම්පූර්ණයෙන් අවධානයෙන් කෙලෙමි. එය හොඳ සක්මන් භාවනාවක් විය. මෙසේ තිබෙදීත් අර හඬ නිරන්තරයෙන්ම පවතී. ඒ හඬට වැඩි අවධානය යොමු කළ විට වේගවත් වේ. කෙසේ වුවත් සියලු දේ මැද මූලික අරමුණ සිත ඇසුරු කරමින් තිබේ. සිහිය මනසිකාරයද එසේ එසේම පැවතිනේ. ternary සරණයි. මේකේ තියෙන අහඬ ඇහෙන හඬ කියන්නේ නිහඬේ හඬ කියලා. නැත්නම් නිස්සද්ද භාවයේ හඬ ඇතුළතින් ඇහෙන හඬ කියලා මේක භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට ගත්තොත් මේක සුභාසිංසනයක් වෙනවා. මේ කරදරයක් කරගත්තොත් කොතනකවත් මේක නැත්නම් මේක හුදේකලාවක් හුදේකලාවක් කියන පාඩු ගතියක් මුස්පීන්තු ගතියක් කම්මැලි ගතියක් විදිහට තියෙනවා. ඒ නිසා මේක භාවනාවේදී අඳුරගත්ත දෙයක් කියලා මේක තිබුණාට මට ආනාපානේ වඩන්න ප්‍රශ්නයක් නැහැ කිව්වොත් ඒක ඇත්තටම භාවනාවට පිටිවහලක් වඩපත් වෙනවා. ඉතින් ඒක සම්බන්ධ පොතක් තිබිලා පහුගිය දවස්වල මෙහිදී මම නෙවෙයි කෙරුවේ පරිවර්තනය කර අපේ නිහඬේ හඬකි. මේක මේ භාවනාවේ ඇත්තට මහා ලොකු දියුණුවක් නෙවෙයි. නමුත් අපි මෙතෙක්කල් කොච්චර බාහිර රටත් වලට අහුම්කන් දීලා තියෙනවද කියනවා මේ උපන්දායේ ඉඳලා මේ තිබුණු සද්ද දැන් ඇහෙන්නේ අපිට. ඇහෙන්නෙම නැහැ. මොකද හේතුව මයිකල් ජැක්සන් අහනවා අමරදේව අහනවා නන්දමාලිනී අහනවා අර කහනවා මේක අහනවා අරයා මේ අහගෙන හිටියන මේ තමන්ගේ සටහන තමන්ගේ හඬ අහන්නේ නැහැ. ඇහුනට පස්සේ කියනවා අම්බේ බලන්න මෙහෙම එක්කක් තියෙනවා කොහොමද දැන් මොකද කරන්නේ? කටට පොරොප්ප ගෙවන්න නැද කරන්නත් බෑ මේක ඇහෙනවනේ කියලා මැරනවා. එච්චර කල් නන්නත් ආරෙලා ඉඳලා තියෙනවා. අව නැවතත් කියන මේක භාවනා දියුණුවක් නෙමෙයි මේ gedette හිත ආපුවාම දැනෙන හැටි. මේ මේ කරදරයක් කරගන්නේ මොකද තමන්ට තමන් වෛර කරන නිසා. වර්තමාන මොහොතට වෛර කරන නිසා මේ ප්‍රත්‍යක්ෂයට වෛර කරන නිසා. මේක ප්‍රත්‍යක්ෂනේ මේක Tamanට හොඳටම ඇහෙනදී. ඒකට වෛර කරනවා. මයිකල් ජැක්සන් කියනවනම් අප්පුඩි ගගා නටන. නන්දමාලින සතුට. මේක තමයි කියන්නේ මේ කාම විනිබද්ධ හිත තියෙනකන් සත්‍ය වටහා ගන්න බෑ. සත්‍යයට ආවත් මූණට කියලා ගන්න. සත්‍යයට ආව තුන හතරක් කරනවා. හරීම පාළුයි කියලා. ඒ මොකද මේ හිත මෙතන තියෙනවට අපි තරහයි. හිත මෙතන තියලා එන හැම අත්දැකීමකටම වෛර කරනවා. ඉතින් සද්ධාව තියාගන්න කියන්නේ ඔතන. සීලය තියාගන්න කියන්නේ ඔතන. මේ සතියෙන් වැටහෙන දෙයක් නම් මේක මේ හීනයක් නෙවෙයි. මේ බුසාවක් නෙවෙයි, මිරිඟුවක් නෙවෙයි, මත්දෙලා නෙවෙයි මේක ප්‍රകൃතිය නං. ඔක කරදරයක් කරගන්න එක තමයි අසත්පුරුෂකම කියලා කියන්නේ. මේක භාවනාව නිසා හිත ඇතුළට ආපු දෙයක් ඊට වර්තමානට ආපු දෙයක් නිසා හින දෙයක් කියලා ගත්තොත් මේක මේක තමයි හුදකලාව කියලා කියන්නේ. මේක තමයි විවේකී කියලා කියන්නේ. ඒක නිසා ආන් මේ පැත්තෙන් බලන්නේ ඒතකොට සක්මන් කෙරුවත් පරියන්කේ හිටියා මේ හඬ මාවත් ඇහැරලා යන්නේ මේ හඬෙන් හැරු ආහන හැම හඬකින්ම කෙලෙස් මේ හඬේ විතරක් කෙලෙස් නැහැ කියලා පොඩ්ඩක් තව ඉස්සරහට යන්න එතකොට ඔබ භාවනාවට අනුග්‍රහයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී සක්මන මුලදී මම පැයක් පමණ සක්මන් භාවනාව කරන බවට අදිෂ්ඨානය කරමි. ඒ වාක්‍ය මොනවා ලියනවද කියලා තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ. ආරම්භයේදී සක්මනේ මුලදී ආරම්භයේදී සක්මනේ මුලදී මම පැයක් මවන සක්මන් භාවනාව කරන බවට අදිෂ්ඨානය කරමි. ඒ ලියලා තියෙන විදිය තමයි තමයි මට වෙන්නේ කියලා තියෙන විදිය කියලා කියවන මනසයාගේ දෝෂය වගේ මට නම් වෙන්නේ. සාමාන්‍ය වේගයෙන් විනාඩි 5ක් පමණ සක්මන් සක්මනේ ඇවිදිමි. පසුව සක්පන ආරම්භයේ සිටගෙන මම දැන් මෙතන සිටගෙන සිටමියයි මෙනෙහි කරමින් කයෙහි සිත තම්පත් කරමි. පසුව දකුණ වම යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කරමි. දකුණ තබන විට දකුණ බවත් වම තබන විට වම බවත් නිවරදිව මෙනෙහි කරමි. පළමුව පාදයේ විලුඹ බිම වදින හැටි පසුව පාදයේ මැදහා අනතුරුව ඇඟිලි පොළවේ ගැටෙන හැටිත් නිරීක්ෂණය කරමි. වැලි කැට හා ගැටෙන විට පතුලේ වේදනාව හොඳින් දැනේ. වැලි හා পায় ගෑවෙන විට වැලි කැට වලින් නැගෙන හඬද ඇසේ. එසේ විනාඩි 20ක් පමණ සක්මන් කර ඔසවනවා, යවනවා, තියනවා යනුවෙන් මෙනෙහි කරමින් සක්මන් කරමි. පෙරට වඩා ඇවිදීමේ වේගය අඩු වේ. විලුඹ තඳින් පොළවේ ගැටේ තියෙනවා. විලුඹ තදින් පොළවේ ගැටේ තියෙනවා යන පියවර අවසන් වන විට ඇඟිලි තුඩු වලින් පසු කයට තෙරපොමක් පයට තෙරපොමක් දෙන බව නිරීක්ෂණය කෙරෙමි. ආගන්තුකයි. සක්මණ කෙලවරදී සක්මන් රටාව වෙනස් වේ. හැරීමෙන් පසු නැවත ආරම්භ කිරීම සිදුවේ. අවට ශබ්ද ඇසේ. ඒත් ඒ පසු සිත ඒත් ශබ්ද ඇසේ. ඒත් ඒ ඊට පසු සිත ඇදී නොගොස් සිත ඇදී නොගොස් සිහිය පවත්වා ගත හැක. විනාඩි 45ක් පමණ සක්මන් කරන විට උකුල්ලට පෙදෙසේ වේදනාව දැනේ. සක්මන අතරතුර ඇතම් විට සමබරතාවය ඇතිවීමෙන් විශ්වෙන ගතියක් ඇති වේ. නැතිවීම. නැතිවීම. පරියංක භාවනාව. ආනාපාන සතිය. සක්මණෙන් පසුව පරියංක භාවනාව කරමි. ආසනයේ වාඩි වී හොඳට පట్టල වෙමි. මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් කයට සිත යොදවමි. විසිරී සිටින බව හොඳටම තහවුරු පසු වාඩි වී සිටින බව හොඳටම තහවුරු පසුව කය හොඳට නිරීක්ෂණය කරමි. හුස්ම ගැනීම හා හෙලීමත් උදරයේ පිම්බීම හැකිලීමත් අත්දකිමි. පිම්බීම හැකිලීම ගැන මෙනෙහි නොකර ආනාපානයට හිත යොදවමි. හුස්ම ගැනීම හා පිට කිරීම දකිමි. උඩුතොලේ හෝ නාසිකා කෙළවරේ හුස්ම ගැටීම තවම අත්විඳ ඇතුල් වෙන හුස්ම නාස්කෝරේ ගැටෙන බව දැනේ. ඒ විගස ප්‍රස්වාසයක් පිටවන බව දැනේ. ප්‍රස්වාසයෙන් පසුව ආශ්වාසය ගැනීමට පෙර ටික වේලාවක් ගතවන බව දැනට නිරීක්ෂණය කෙරෙමි. පමණයි ස්වාමීන් වහන්සේ. උත්සාහ කළා තියෙනවා දැහැින්න. ඒ වගේම රත්නීතු මහත්තයා දැහැින්න උත්සාහ කරනවා කියවන්න. දෙක දෙකට මෙච්ච ඉතුති ඉස්තුති කියන්නේ දීනේ. ඉතින් අර සක්මණේ අවදිනකොට ලස්සනට විස්තර කරනවා මේ වැලි පෑගෙන හැටි, මෙහෙම චර්චර ගන්න හැටි කියලා. අන්න ඒ වගේ හොඳ විස්තර ආවට පස්සේ Tamanට මේක දියුණු තුණු කරන්න ඕන මේ වම තියෙනකොට වැලිපෑගෙන හැටි අහ දැනෙන දැනුමයි දකුණ තියෙනක වෙන් කරලා හඳුනාගන්න පුළුවන්ද කියලා බැලුවොත් අර සත්‍ය තවත් දියුණු තුණු වෙනවා. මේක දිගින් දිගට දිගින් දිගට තියෙන දේ කඩ කඩ කඩ කඩ පරිච්ඡේද කර කර යන එකයි කරන්නේ. ඉතින් මේ හොඳයි. නමුත් මේ මට්ටමට ආවට පස්සේ Tamanට හිතේ ශක්තිය හිතේ හිඩ හිස්සන තියෙනවා නම් අර වගේ වෙනකොට වම දකුණ සමානව වගේද වෙන්වතද කියන විස්තර හොයවා යන්න ගියාන් පස්සේ ඕක වෙන දෙයකට ගන්න බැරි තරම් හිත අරමුණ හොඳට නිමග්න වෙනවා. ඉතින් ඒකට තමයි ඔය පොට කැපිලා තියෙන්නේ. පාර හැදිලා තියෙන්නේ. ඒ විදිහට තව විස්තර බලන අසුලුව මේක උනාට වැඩි පොර කන්න යන්න එපා. පේන දේ එනේන තාලෙට විස්තර කර කර බල බල ඉදිරියට යන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ආනාපානේ භාවනාව කරගෙන යාමේදී නොයෙකුත් බාධක පරිසරයේ නොයෙක් ශබ්ද ඇසුන නිසා ආනාපානය කෙරෙහි සිත පිහිටුවා ගැනීමට අපහසුතාවයක් දැනුනි. නමුත් ඊයේ සවස ඔබ වහන්සේ කළ දේශනාවෙන් පසු එය ප්‍රශ්නයක් නොවන බව තේරුම් ගතිමි. හුස්ම රැල්ල දීර්ඝව වැටෙන විට දිග හුස්මක් ඇතුළට යන බවත් පිටතට එන බවත් තේරුම් ගියා. එසේම කෙටි හුස්මක් වැටෙන විට ඒද දැවුණා. දිග හුස්මක් ඇතුල් වී පිටවන විට නාස්පුඩු කෙළවරට ඈත් වෙන බවත් නිරීක්ෂණය කෙලෙමි. පපුවේ පිම්බීම හා පපුවේ පිම්බීම හා හැකිලීමත් දැනුණා. ටික වේලාවකින් හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී එය කෙටි සියුම් වී නොදැනී ගිය බවත් වැටහුණි. මුහුණේ කුඩා සතුන් හැසිරෙනවා වගේ දැවුණත් එය ගණන් නොගෙන සිටියෙමි. එය පසුව නැව නැති වී ගිය බවක් දැනුනි. අතගාලා බලන්න හිතුණත් එය එසේ කෙලේ නැහැ. හුස්ම දෙස බලා සිටියේදී නොදැනුවත්වම හිත වෙන අරමුණු කරා නොගොස් ඇති බව දැනගත් වහාම නැවත මූල කර්මස්ථානයට සිත ගෙනීමට හැකියිය. තව ඉදිරියට කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව මුලින්ම මම වම දකුණ ලෙස පාදය තබන විට ඒ බව සිතට දැනිනි. පසුව පාදයේ බිම තබන විට එය හොඳින් තදවන අයුරුත් සිතින් දැක ගතිමි. පාදවල විලුඹ ඇඟිලි තුඩු හා අනික් කොටස් හොඳින් රළුවට හොඳින් රළුවට ස්පර්ශ වන අයුරු දැක ගතිමි. පාද දෙස හිත යොමු කර ඉන්නා විට පාද ලොකුවට වගේ දැනුණා. පාදයේ ඔසවන විට, තබන විට උකුලේ උකුලේ සිටම පාදය සොලවන්න කකුලේ සියලුම කොටස් හොඳින් වැඩ කරන බව දැනිනි. ආනාපානයේ සිත පිහිටුවා ගන්නවට වඩා සක්මනේදී පාද කෙරේ සිත හොඳින් පිහිටුවා පියවර 10ක් 15ක් පමණ එක දිගටම හිත වෙනස් නොවි තබා ගැනීමට හැකි වුණා. සිත පිට අරමුණු කරා යෑම අඩු බවක් දැනුණා. මේ ආකාරයට කරගෙන යාම නිසා සක්මන් භාවනාව සිහිය පිහිටුවා ගැනීමට ආනාපාන සතියේදී තරම් අමාරුවක් නොති බව දැනුණා. දැනුන නිසා ඒට වැඩි කැමැත්තක් ඇති වුණා. වහන්සේට දීර්ඝායුෂ වේවා. පරියන්කේදී හරි සක්මනේදී වගේ පිම්ම පයින් වෙලාවක් තියෙනවා. තෙපර බාල තෙපර බාල ඒක ලොකු අදිෂ්ඨාන ශක්තියක් කරන ඒක විශාල වීරියක් කරන විශාල ප්‍රමෝදයක් කරන අන්න ඒ වෙලාවේ ගොඩගොවිතැන් කරන මිනිස්සු වැස්ස වෙලා බලලා ඉක්මනට ඉක්මන කුඹරහ ගන්නවා වගේ තමගේ කටයුතු ටික ඉක්මන් කරන කියන එක නෙවෙයි තියෙන්නේ ඒලාට පුළුවන් තරම් සමීපව පුළුවන් තරම් උත්සන්නව පුළුවන් තරම් ආසන්නයෙන් නිරීක්ෂණය කරන්න. ඒකට ඒන ඒ හැකි සංඥාව ඒ පෙරදක්ම යෝගාවචරයෙන් මකන්න බෑ මුකින්වත්. අනිත් දවසේ හරියන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ධන එකලස් වුණොත් පේනවා. එකලසුනේ නැත්තම් ওই තියෙන අවුල තියෙනවා. ඒකලස සඳහා මේ ගත්ත මේ ලැබිච්ච අදිෂ්ඨාන ශක්තිය එවන තමයි අවිශ්වාසයේ නැති ගතිය මොන්නම ක්‍රමයකින්වත් ගන්න බෑ අත්තරද්දින්ම තමයි කරන්නේ. වරද්ද වරද්ද කරන්න ඕන. හැබැයි චර වාසි ආපිලාවේ කලදුටු කලවලියකම් කියලා ඒක කරගැනීමේ හැකියාව යෝගාවචරගේ ප්‍රයෝග ඥාන බාටපත් වෙනවා. ඉතින් කොහොම කරගෙන කරගෙන යන්න වැටෙයි කියලා නම් වැටෙන්නේ නැහැ කියලා නම් කියන්න බෑ වැටෙන වෙලාව ගැන කතා කරන්න යන්න එපා හරි ගිය වෙලාවේ වාසිය ගන්න එක තමයි යෝගාවචරයේ යෝගාවචරකම කියලා කියන්නේ. තෙරුවන් සරණයි අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ පිම්බීම සහ හැකිලීමයි. මූල කර්මස්ථානයේ මෙනෙහි කොට එය මුරුදු වී ගිය පසු මගේ සිත කය කෙරෙහි යොමු කෙලෙමි. මෙහිදී මම සිතේ අදිෂ්ඨානයක් ඇති කරගත්තෙමි. එය ශරීරයේ කුමන ආකාරයේ වෙනස් වීම වේදනා ආවත් සිත කයේ තබාගෙන ඒ දෙද බලා සිටීමයි යන්නේ. ශරීරයේ උල් අනින්නා වැනි ගතිය පාද ගැටෙන තැන්වල ඇති තද ගතිය නිසා වේදනාව තද ගතිය නිසා ඇතිවන වේදනාව පිටදිගේ ගලාගෙන යන වේදනාව වේවා වේදනාව වේවා දෙස බලාගෙන එහෙමයි ලියලා තියෙන ස්වාමීන් වහන්සේක පිටදිගේ ගලාගෙන යන වේදනාව වේවා ඒ දෙස බලාගෙන සිටින කය කෙරේ යොමු කොට සිටියපක්ෂකම නම් බොහොම තියනවා කියවන එක නයි. ඊතා හිමින් ශරීරයේ චලනය වන අතර බල ඊතා ඊතා හිමින් ශරීරයේ චලනය වන ආකාරය බලා සිටින්නේ. මේ වන විට ශරීරයේ අකුරු බාගෙට ලියලා තියෙන ස්වාමීනාට ඒකයි. නොයෙක් වෙනස් වීම වලට භාජනය වන ආකාරය බැරිමි. ඔබ වහන්සේ දේශනාවලදී සඳහන් කළ පරිදි මේ සියල්ලක්ම දුක බව මෙනෙහි කෙලෙමි. යථා ස්වභාවයේ මේ බව මෙනෙහි කෙලෙමි. කීවන එකත් අරිම දුකයි. තා අසීරු ලෙස වේදනාව ගෙන දුන්නත් සිත කයේ තබාගෙන මෙනෙහි කිරීම දිගටම කරගෙන ගියෙමි. පළවෙනි පැයට වඩා දෙවෙනි පැය වේදනාකාරී බව අඩු බව දැනුනි. අපිට දැනෙන්නේ නැහැ මේකන්නේ. මා මගේ පරියංක භාවනාවට අනුග්‍රහ දැක්වූ ආකාරයයි. මේ අඩුපාඩු සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අකුරු වල අඩුපාඩුවක් ඇත්තිනවා, වචන වල අඩුපාඩුවක් ඇත්තිනවා. ඒක හරි ගැසගත්තා නම් හොඳයි. ඒ මොකද දැන් දැන් අමාරු වැටෙන රත්නසිරි මහත්තයා අනික් කට්ටියට ප්‍රශ්න නැහැ මේ ගෙවෙන පැයේ අන්තිම එකටත් හරි අපහසුරපත් වෙනවා. ඒ අපේ හොඳනේ එක. පස්සේ ටික හොඳට ලියලා තියෙනවා මට කියාවගෙන යන්න පුළුවන්. හරියට සිංහල වචන ටික හරියට ඒකේ අඩපාඩු තියෙනවනේ ඒවා කියලා දෙන්න ඕන කතා කරලා ඉවරලා ලියලා තියෙන අන්තර්ගතය හොඳයි උනන්දුවකුත් ඇවිල්ලා තියෙනවා වේදනාව කාගෙන ඉඳ ගියාම වේදනාව කවදාකවත් උහිතෙන් තරම් අමාරු නෑ ඒකයි බුදුහාමුදුරුවෝ ඔය අවුරුදු 6ක් කිසිම දොස්තර කෙනෙක් ළඟට යන්නේ නැතුව දුෂ්කර ක්‍රියා කරලා පෙන්වුවේ. ඉතින් මේ අපි හිතාගෙන ගියොත් දැන් මැරෙයි මේක දීවැඩියාවට එයි මේක අන්තභාග වෙයි කියලා ඉතින් අන්තභාගේ තමයි. ආයෙක කතා දෙකක් නෑ. කවුරු හරි හිතුවනම් මට තියෙන අන්තභාග කියලා අන්තභාගේ තමයි. අන්තයන්නේ දෙකම භාග වුණත් කමන්නේ භාවනා කරනකොට මොකක්වත් වෙන්නේ අන්න ඒක විතරක් මට කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා යෝගාවචරකම බාර දුන්නොත් අපි යට සෞඛ්‍යයක් දෙනවා. ව්‍යාකරණත් හදලා දෙනවා. භාෂාවත් හදලා දෙනවා. ඉතින් වැඩේ ලේසි නෑ. ඒක ලේසි නෑ. හැබැයි කර හැක්කම තියෙනවා. අද තුන්වෙනි දවසේ නිසා අහගෙන ඉන්නකොට තියෙනවා හැම කෙනාම උත්සාහ කළා තියෙනවා. මේ උත්සාහය හොඳයි. ඔය වගේ අර ලියුමක් කියන අමාරි සయ్యා විනෝද සමේ 100ට. ඒ කියනවා දොස්තර බස් එකේ දොස්තර පාපුවරෙන් වැඩි නැසි. මොකෑවල දොස්තර පාපු නැ කොන් දොස්තර මේ පොතේ කොන් නැමිලා දීයේ. ඒකදා රත්නසිරි මාත්‍යර දොස්තර පාපෝරෙන් වැටි නැති. බොල දොස්තර වෙන පාපෝරේ නෑ මේ කොන්නවිලා ගියේ. වා හදපම් මිනිස්සු ගිහිල්ලා අර දවුලකල ගිහිල්ලා කතා කරලා කියලා දෙන්න ඕනේ මේ කොලයක් කරන ලීන හැටි අකුණු කටින් පෑන අල්ල ගන්න. ආලෝකේ පිටිපස්සේ තිද්දි මෙන්න මේ විදිහට ලියන්න ඕනේ කියලා ඔය සිංහලයට වෙන කවුරු කියලා දෙන්නේ. කවන්නේ ගමනක් යනවා අපි කොහොමද ඒක කියලා සාමයේ ගමනක් යනවා. මම දඩ බීම කරගන්නවා අපේ රත්නසිරි මහත්තයා. රත්නසිරි මහත්තයා ඇතු වෙන්න හැදලා ඉන්නේ යති. ඉතින් අනිගොල්ල පොඩ්ඩක් අනුකම්පා කරන්න ඕනේ. ලියලා අපව කියවන්න. හොඳයි අපි ඒකට පැයකට අදිට මගේ පැයක් ගත කළා තියෙනවා. අපි මෙතන පැයක ගමන කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා සක්මනට. තුනට නැවත රැස් වෙනවා පරියංග භාවනාවකට. දවස් තුනේ මහන්සි ප්‍රතිඵල තියෙනවා මේ වෙනකන් ලියුම් කියවීම සම්බන්ධව. ඒක අපි හෙට මෙහෙට වැඩි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම තෙරුවන් සරණයි